දෙන්නතුනි අප පසුගිය දිනෙහි කතා කළේ දුක්ඛ නිරෝධාර්ය සත්‍යය පිළිබඳව ධම්මචක්ක පවත්තන සූත්‍රාන්තෙහි බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධාර්ය සත්‍යය දේශනා කොට වදාළේ কৃষ্ণාවගේ නිර්වශේෂ ප්‍රහාණයේ වශයෙන් কৃষ্ণාව ඒ কৃষ্ণාවත් ඒ কৃষ্ণාවගේ නිර්වශේෂ ප්‍රහාණය දක්වා දුක්ඛ නිරෝධාරණ සත්‍ය දේශනා කිරීම කය කිරීමකුයි ඒ ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී යෝ තස්සායේව සංහාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අමාලයෝ යනුවෙන් දුක නිරෝධාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අප මෙහිදී සාකච්ඡා කළා ඒ কৃষ্ণාවගේ අශේෂ විරාග නිරෝධය පමණක් නොවේ ඒ නිවනේ කියන්නේ එන්නේ কৃষ্ণාව ඉතිරි නැතිව නැවත නූපදන ආකාරයෙන් නිරුද්ධ කිරීම පමණක් නොව ඒ නිවන දැක්වීමේදී කිව යුතු තිබෙන්නේ මෙතන බුදුරජාණන් වහන්සේ දුක්ඛ ස්කන්ධ පංචකය ගෙනදෙන ප්‍රධාන හේතුව ගේ නිරෝධයත් සමග ඒ දුක්ඛ නිරෝධාර්ය සත්‍යය වන නිර්වාණය දේශනා කොට වදාළා ඒ සම්බන්ධයේ ඉන්නේ දුක පිළිබඳව පළමු කොට වදාරලා ඒ දුක උපදවාලන හේතුව වශයෙන් কৃষ্ণාවයි බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ কৃষ্ণාව දුක හේතුව නම් ඒ හේතුවගේ අශේෂ විරාග නිරෝධය කියන යමක් ගෙන දෙන හේතුව සහ මුලින් නැති කල විට ඒ හේතුවෙන් ගෙන දෙන දුකද නැතුව යේ. ඒ නිසා ඒ දුක්ඛ නිරෝධය කියන දුක නැවත නූපතනාකාරයෙන් ඒ නැවැත්වීම සංඛ්‍යාත වූ ඒ නිවාන දුක ගෙනදෙන හේතු ධර්මයේ නිරෝධයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා තමයි මා කීවේ පටිච්ච සමුප්පාද දේශනාවෙහිදී අවිද්‍යාවේ අශේෂ විරාග නිරෝධය දී වශයෙන් වී ඒ දුක්ඛ ස්කන්ධයාගේ නිරෝධය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. අවිද්‍යාවක් වේව අශේෂ විරාග නිරෝධා අවිද්‍යාවගේ අශේෂ දැන් ඉතිරි නැති දුරු කිරීම ගේ වශයෙන් නිර්වාණය වදාළයි දුක්ඛ නිරෝධාරි සත්‍යය ඉගෙන අන්තිමට කියන්නේ ඒ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුද්ධಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ ඛණ්ඩස්ස නිරෝධෝ හොත් ඒ දුක්ඛ ස්කන්ධයාගේ නිරෝධය වේ ඒ දුක හරියට රෝගයක් දුක කියන මේ දුක්ඛාරිය සත්‍ය වශයෙන් වදාළ පංච උපාදාන ස්කන්ධය රෝගයක්. ඒ රෝගය ඇතිවීමට හේතුවක් නැත්නම් හේතු රාශියක් තිබෙන්නට පුළුවන්. ස්කන්ධ පංචක සංඛ්‍යාත රෝගය ඇතිවීමට හේතු වන කරුණු රාශියක් තිබෙනවා. ඒ ප්‍රධාන කාරණය තමයි බුදුරජාණන් වහන්සේ કૃષ્ણાව වශයෙන් දේශනා කොට වදා. ඒ රෝගය හා රෝග නිදාන. ඊළඟට රෝගයෙන් නිදහස් වීමයි වමනා කරන්නේ. ඒ රෝගයෙන් නිදහස් වීම සඳහා කළ යුතු තිබෙන්නේ රෝග හේතුව සොයා නිදානය සොයා ඒ නිදානේ නැති. ඒ නිසා ඒ රෝග නිදානය වන তৃෂ්ණාව නැති කිරීමගේ වශයෙන් නිර්වාණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදා. යයි යෝ තස්සායේව සංහාය යෝ තස්සායේව සංහාය. එම්මයි වදාන්නේ. ඒ දුක හේතුව වන তৃෂ්ණාවගේ දුක් ගෙනදෙන දුක කියන ස්කන්ධ පංචකය ගෙනදෙන හේතුව වන তৃෂ්ණාවගේ අශේෂ විරාග නිරෝධා ඉතිරි නැතිව දුරු කිරීමක් වෙනවා. ඒ වශයෙන් නිවන වඩා. දැන් ඒ නිර්වාණය බුදුරජාණන් වහන්සේ කිං කුසල ගවේෂී කියන බෝධිසත්ව භූමියේ සිට සොයමින් ගිය එකක් සොයමින් ගියා. කොහොමද මේ දුක් වූ ස්කන්ධ පංචකය නැවත නැවත ඇතිවීම නවත්වන්නේ? මොහොන්සේ ඒ නැවැත්වීම සොයාගත්තා. ඒ කියන්නේ දුකක් දැනගත්තා, දුක ඇතිවන හේතුවක් දැනගත්තා. ඒ දුක් වූ ස්කන්ධ පංචකයාගේ නැවත නැවත ඇතිවීම නැවැත්වීමක් දැනගත්තා. ඒ නැවැත්විය හැක්කේ මෙන්න මේ ප්‍රතිපදාවෙහි යෙදීමයි යෙදීමෙනුයි කියන ඒ බවත් උන්වහන්සේ දැනගත්තා. ඒක තමයි ওই චතුරාර්ය සත්‍ය අවබෝධ කළයි. ඉතින් ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍යඥාන, ප්‍රත්‍යඥාන, පුතඥාන කියන ත්‍රිවිධාකාරයකින් ඒ ඥානයන් උන්වහන්සේ සම්පූර්ණ කළේ. ඒ ඒ ඉබඳු සම්පූර්ණ කිරීමක් තමන් වහන්සේ සිදු කරන තුරු තමන් වහන්සේ සර්වඥේනි නැත්නම් සම්මා සම්බුද්ධේනි කියන මේ ප්‍රකාශය කළේ නැහැ. ඒ බව මහන්සිය සූත්‍රා හිම දේශනාවකට වදාළා. යා යාවතාහංකවේ ඉමේසු ඉදහන් ඉදන් ඉදන් මං කිපරිවත්තන් ද්වාදසාකාරං ඥාන දර්ශනං ආදි වශයෙන් නේවතාවාහං වික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්බක්මකේ ඔය විදිහට වෙනවනේ ඒ සම්මා සම්බුද්ධයමයි ප්‍රකාශ කළේ නැත කියලා. උන්වහන්සේ වදා. ඒ වගේම යම් අවස්ථාවකදී තමන් වහන්සේගේ ඒ තමන් වහන්සේ ඒ ත්‍රිපරි වෘත්තයක් ඇති ද්වාදශාකාරයක් ඇති ඒ ඥාන දර්ශනය තමන් වහන්සේට සම්පූර්ණ වූයේ නම් ඒ අවස්ථාවේදී තමන් වහන්සේ සම්‍යක් සම්‍යක් සම්බුද්ධයමයි කියා ප්‍රකාශ කළා ප්‍රතිඥා කළා. කියන බව මහන්සි සූත්‍රෙහි වදාළා. දැන් මේ දුක්ඛ නිරෝධාර්ය සත්‍යය කියන එක අවබෝධ කිරීම තාම අමාරු. ඒක එමකද දුක කියන එක මේ ස්කන්ධ පංචකය පිළිබඳ වූම එකක්. ඒ නිසා ඒ දුකේ යම් යම් අවස්ථා ඒ විදර්ශනා නුවණකින් එය දකින තුරු ඊට කලින් දුක පිළිබඳ වූ යම් යම් අවස්ථා තේරුම් ගන්නට පුළුවන්. දැන් අප දන්නවනේ දුක කියන විට එහි කියනවා දුක්ඛ දුකේ කියලා. ඒ දුක්ඛ දුක අප කාටත් තේරෙන එක. දුක්ඛ දුකේ කියන්නේ නිෂ්පර්යාය වශයෙන් ඒකාන්තයෙන්ම දුක. ඒක අපට දැනෙන්නේ දැනෙන දුක. කායික වශයෙන් හා මානසික වශයෙන්. ඒ නිසා කායික දුක්ඛයත් මානසික දුක්ඛයත් කියන තවත් විදිහකින් කියනවා නම් කායික දුක්ඛය හා මානසික දෝමනස්සය කියන මේ දෙක දුකක් බව ඒ පිළිබඳව විමසීමක් නොකලත් කෙනෙකුට තියෙනවා. දුක මේකට කැමති නැහැ නේ කවුරු? කායික දුක්ඛයට කවරෙක් හෝ කැමති. ඒ වගේම මානසික වශයෙන් වුවද දුකක් විඳින්නට ඒ කවුරුත් කැමති නැහැ. දුම්නසක් ඇති කරගෙන වාසය කිරීම නෙවෙයි කාගේ කැමැත්ත ඊට ප්‍රතිවිරුද්ධ වූ සොම්නස ඇති බව ආශෝ කිරීමටයි කවුරුත් කැමති වන්නේ. අනේ දුක්ඛ දෝමනස්ස කියන මේ දෙක. මේ විදර්ශනා නුවණක් උපදවාගෙන දැනීම් වශයෙන් අවබෝධයක් නොකලත් කෙනෙකුට වැටහෙන කරුණ. තව දුක් තිබෙනවා. දැන් ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ආදී වශයෙන් මේ දුක් වදාළත ඒ වදාලා ඒ එක එකක් ජාතිය කියන බුදු ඉපදීම දුකක් නෙවෙයි කියලා කියනවා. එහෙමත් කියන්නට පුළුවන්. ඉපදීම කියන්නේ එක ක්‍රියාවක්. එක මොහොතක සිද්ධියක්. දැන් සමහර කෙනෙකු පිළිබඳව සැලකෙන විට දෙවියෙකු ගැන සැලකනවා. ඒ දෙවියාගේ උත්පත්තිය කියන ඒ ප්‍රතිසන්දිය සර්ව සම්පූර්ණ ශරීරයක් ඇතුළු ඕපපාතික ප්‍රතිසන්දියක් දෙවියෙක් ලබනවා කියන්නේ. ඉතින් සලසැවිරිදි කුමාරයෙකුගේ වෙන් ශරීරයක් ඇතිව පහළවීමක් තිබෙනවා. ඉතින් එතනක් තිබෙනවා ಜಾති. ಜಾති. ඒ ಜಾතිය දුකයි කියලා මේ සූත්‍රයේ එන පරිදි ಜಾති දුක, ಜಾතිය දුකයි. මිනිසෙකුගේ වූවන් ප්‍රතිසංගිහි කියන මොහොත ಜಾතිය කියලා ගන්න. ඒක ඒ තනත්තාටවත් දැනෙන මොහොතක් නෙවෙයි. ඒක දුකයි කියලා කියනවා. මොකද ඒක කාරණා ඒ දුකයි කියන්නේ ඒක දුකට හේතුව. නිකන් එහෙම නැත්නම් ඒක දුකට වස්තුව කියලා කියනවා. දුක ඇතිවන්නේ මේ නිසා. නැත්නම් જાතියක් නැත්නම් දුකක් පවතින්නට තැනක් නැහැ. ಜಾති වශයෙන් හටගත් ස්කන්ධ පංචකයක් නැත්නම් දුකේ කියා ඇතිවන දෙයක් ඇතිවීමට තැනක් නැහැ. ඒ නිසා දුකේ දුකට වස්තු වන බැවින් ජාතිය දුකේක ජරාව දුකේක එයාගේ වශයෙන් ඉතින් මේ දුක් සියල්ලම ගලා එන තැන හැටියට දක්වනවා ජාතිය කියන්නේ කෙනෙක් යම් කිසි භවයක ප්‍රතිසන්දියක් ලබා පිළිනවා අපි මිනිසෙකු ගැන ගනිමු සලකමු මිනිසාගේ ප්‍රතිසන්දි මොහොත තමයි ඒ මිනිසා පිළිබඳ වූ ජාති ඒ ප්‍රතිසන්දිගත් මොහොතේ පටන් මව් කුස සිටිනතුරු ඇතිවන දුක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරලා. ඉතින් අර ප්‍රතිසන්දි ගැනීමක් ගුණේ නැත්නම් ගර්භාවක්‍රාන්ති මූලක දුක්ඛය, ගර්භ පරිහරණ මූලක දුක්ඛය, ගර්භයෙන් වික්මන මූලක දුක්ඛය ආදි වශයෙන් පිළෙන ඒ දුකක්වත් හටගන්නේ නැහැ. ඒ දුක් සියල්ලම හටගත්තේ අර ජාති වශයෙන් පහළ වීම ඇතිවීම නිසා. ඒ නිසා ජාතිය දුකේ කියන මහන්සේ පළමුවෙන්ම පටන් ගන්නවා. ඒ ජාති දුක ජාතිය දුක නම් ඉන්නේ එහා يعني ජාතියෙන් පස්සේ ඇතිවන්නා වූ හැම දෙයක්ම උන්වහන්සේ දක්වනවා දුකේ කියන්නේ. ජරාව දුක, ව්‍යාධි අතරතුර ඇතිවන්නා වූ රෝග පීඩා ආදී ඒවා දුක, මරණය දුක. ඉතින් මේ ජාති මරණ කියන මේ දෙක අතරේ තවත් ලැබෙන දේවල් කියනවනේ ශෝක පරිදේව දුක් දෝමනස් උපායාස අර ශෝකේ කීවේ ඒකාන්තයෙන්ම දුකේ කියපු ඒ දුක් වේදනාවල දෝමනස් වේදනාව ශෝක පරිදේවය පරිදේවය කියන්නේ එබඳු සිතක් ඇතිවීම නිසා ඇතිවන වැළකීම හැඳීම දුක්ඛය කියන්නේ කායික දුක්ඛය ශාරීරික වේදිවන්නා වූ දුක කය ඇතිවන දුක් විශේෂ කැක්කුම් බඩේ කැක්කුම් ආදි වශයෙන් කැක්කුමේ කියනවා රිදීමේ කියනවා වේදනාවයි කියනවා මේ නම් කියනවනේ අපි මේ පිළිබඳ ඒ දුක් ඊළඟට උපායාස දෝමනස්ස දෝමනස්ස දෝමනස් වේදනාව උපායාස උපායාසය කියන්නේ ඒ දුක් වේදනාවෙන් යුක්ත නැත්නම් දෝමනස්ස වේදනාවෙන් යුක්ත වූ සිතක් ඇතිව සිටින තැනත්තා ඒ දොම්නස්සය හිත කරන්නේ නැතිව ඇතුළතින්ම මහත් දෙහෙසක් විඳින්න ඒක විඳිනවා ඒ කියන්නේ ආයාසය කියන්නේ ආයාස උපායාස ඉතින් මේ දුක් සියල්ලම ඇතිවීමට හේතු සොයන බුදුරජාණන් වහන්සේ දුතුවා ආරි සත්‍ය දේශනාවේදී ප්‍රකාශ කළා මෙන්න මේ ස්කන්ධ පංචකය පිළිබඳව පවත්නා වූ එය අත්තරිය නොහැකි වශයෙන් ඇතිවන්නා වූ ආශාව ඒ පිළිබඳ වූ ඇල්ම තමා මේ දුක උපදවාලන හේතුව කියලා වදාළා අන්න ඒ ඒ හේතුවගේ Nirodhaය හේතුව නැවත නූපදන ආකාරයෙන් දුරු කිරීම වශයෙන් උයි උන්වහන්සේ දුක්ඛ නිරෝධාරි සත්‍ය දේශනා එයින් කවරෙක් හෝ සිතතෝ මේ දුක තිබෙන දුකේ අභාව මාත්‍රයයි නිවනේ කියන්නේ නිරෝධයයි කියන්නේ ඒක සුදුසු නෑ එහෙම ගන්නට ඒ මොකද තමන් වහන්සේම ප්‍රකාශ කරනවා ඒ නිවන සාක්ෂාත් කළ යුතු ධර්මයක් කියලා. සත්‍චිකා නිබ්බාන ධාතු කියලා කලාවක්. ඒ නිර්වාණ ධාතුව පිරිසිදු වූ නුවණින් නැත්නම් ලෝකෝත්තර ප්‍රඥාවෙන් සාක්ෂාත් කළ යුතු යන්නේ අත්දැකිය යුතු. එහෙම නැත්නම් දැකිය යුතු ධර්මයක්. වහන්සේ වදාළ. ඒක සච්චිකා තබ්බං කියලා එන්නේ. සාක්ෂාත් කළේ සච්චිකා තබ්බ. එය නුවණින් කෙරෙන කෘත්‍යයක්. නුවණින් දකින්න. නුවණින් ඒ නිවන දකින්න. ඒ නිවන දැකීම සමහරෙකු මේ පිළිබඳව කරන සාකච්ඡාවලදී ඔකොතපතේ මා දැකලා තිබෙනවා. ඒ කියනවා ඒ නිවනටපත් වූ පැරැත්තක් රහතන් වහන්සේ ගැනම උන්වහන්සේගේ පරිණිරවාණයෙන් ස්කන්ධ පරිණිරවාණයෙන් පස්සේ පස්සෙන් උන්වහන්සේගේ යම්කිසි පැවැත්මක් තිබෙනවා ඒ විදිහේ සාකච්ඡා කර තිබෙන කොටත් මම කියවද්දී ඒ ඒ කියන්නට හේතුව ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල දේශනාම වර්ගවාගෙන එහෙම කියන්නේ. ඒක එකක් තමයි අර මා මීට කලින් මේ පින්නතුන්ට මේ නිර්වාණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ ගාථා ධර්මයකයි කියා කී විඥානං අනි දස්සනං කියන ඒ ගාථා. ඒ ගාථාවේ විඥානං කියන එක ඒ තනත්තාද විස්තර කර තිබෙන්නේ සිත වශයෙන් සිත වශයෙන් ගන්න. ඉතින් සිතක් වශයෙන් ගත්තොත් ඒ විඥානං කියන එකෙන් අදහස් කරන්නේ නිවන සිතක් හැටියට නම් එහෙමනම් එහෙම සිතක් පස්සේ වුණත් තියෙනවා කියලා කිව්වට කමක් නැහැ. නමුත් එහෙම සිතක් තියෙනයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නැහැ ඊළඟ ධාතාවෙම කියනවා ඒ නාම රූප ධර්ම විඥානස නිරෝධේන කියලා කියනවා. ඒ එහෙම් පිටින්ම නැතුව යනවා. ඒ නිසා ඒ ගැලපෙන්නේ නැහැ. ඒක නිසා තේරුම් ගන්නට අමාරු දෙයක් තමයි නිවන. මම ඊට කලින් කියලා තිබෙන්නේ කතාවෙන් සාකච්ඡාවෙන් පවණක් දැනගත හැකි ධර්මයක් නෙවෙයි. ඒ ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්මයක්. ඒ ප්‍රත්‍යක්ෂ කරනවායි කියන්නේ ඇසෙන් කරන ප්‍රත්‍යක්ෂයකුත් නෙවෙයි. ඇහැට පෙනෙන ධර්මයක් නෙවෙයි. ඇහැට පෙනෙන්නට නම් රූපයක් වෙන්නට ඕන. එහෙම ඇහැට පෙනෙන ධර්මයක් නෙවෙයි. ඒ එබැවින් නුවණින්ම දැකිය යුතු ධර්මයක් වන නිවන ගැන බුදුරජාණන් වහන්සේ මේක ගැන වදාරා තිබෙන කරුණු අනුව නිර්වාණය ගැන සලකා ගන්නවා මිසක් එහෙම නැත්නම් එය නුවණින්ම ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. ඒ ප්‍රත්‍යක්ෂ කරන මාර්ගයේ දෙලක. ඒ සමහරුන්ට නම් බණසා සිටියදීම නිර්වාණය ප්‍රත්‍යක්ෂ වුණා. ඒක නැtei කියන්නට බෑ. යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුන් තථාගතෝ ආහ. තේසං චයෝ නිරෝධෝ. එවං වාදී මහා සමනෝ. යන මේ ධාතහා ධර්මයෙන් මුල් අර්ථය වන පාද දෙක මුල් පාද දෙක ඇසු අවස්ථාවේදී උපතිස්ස පරිබ්‍රාජකයන් නිවන් දුටුවා. සෝවාන් මාර්ග ඵලයන්ට පැමුණුණා. ඒ කොහොමද පැනුන්නේ? ඒ ඇසීම නිසා ප්‍රත්‍යක්ෂය ලැබුණා කියලා ගන්න. නමුත් තේරුම් ගන්නට ඕන සිතේ කියන්නේ ඉතාම වේගවත් ධර්මයක්. බොහෝම ඉක්මනින් ඇතිව නැතිවන ස්වභාවයක් සිතේ කියන්නේ. ඒ සිත මේ ධර්මයේ කන වැකුණු අවස්ථාවේදී ඒ ධර්මයට අනුව මෙනෙහි කරලා තමන් තුළ ඇති කරගත යුතු ඒ ගුණ සියල්ලම දැනෙන් සෝවාන් මාර්ග ඵලයන් ලබා ගැනීමට හේතු භූත වන කර්මත ඒ ධර්ම සියල්ලම දියුණු වූ නිසා තමයි ඒ මාර්ග ඵලයන් ලැබුණේ එහෙම නැත්නම් නිවන දැක්ක. ඒ නිසා කෙනෙක් ඇසුවොත් යම් කෙනෙක් බණ අසා සිටියේදී එහෙම නැත්නම් ওই විදිහේ ධාතාවක් ඇසූ පමණකින් මාර්ගඵලාධිගමනය කළේ කෙසේද මේ ශාසනයේ ඉගැන්වෙන අර ප්‍රතිපදාව එහෙම පිටින්ම පුරලද කියලා අසුනොත් උත්තරයේ වශයෙන් කියwidetilde දෙන්නේ ඔව් කියලා. මොකද කෙනෙක් මේ ප්‍රතිපදාව පිළිම වශයෙන් බොහෝ කලක් ගන්නා අතර තවත් කෙනෙකුට බොහෝම ඉක්මනින් මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරන්නට පුළුවන්. එයට పూర్ව හේතුන් ගැන పూర్ව භවයන්හි කරන ලද නුවණ දියුණු කිරීම විදර්ශනා වැඩිම කියන මෙයක් හිතුවා. එහෙම ආයෙත් දැන් උපතිස්ස පරිව්‍රාජය කියන්නේ කීවේ මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඒකාසංඛ්‍ය කල්පලක්ෂය. බුදු කෙනෙකුගේ අග්‍ර ශ්‍රාවකයෙකු වන්නේ නැයි කියන මේ අදිෂ්ඨානීය ඇතිව පාරමිතා ධර්ම සම්පූර්ණ කළ කෙනෙක්. එහෙම කෙනෙකුයි ඒ විදිහේ පාරමිතාවක් සම්පූර්ණ කර නැති කෙනෙකුයි සමාන කොට කතා කරන්නට බෑ. එහෙම කතා කරන්නේ. සමහරු ඒ විදිහටයි ගන්න. ඒ දැනත්තට පුළුවන් නම් ඒ වෙන කෙනෙකුට බැරි. එහෙමත් හිතන්න. එහෙම කියන්නට බෑ. සමහර කෙනෙකුට මහාන වෙලා අවුරුදු 30ක්ම භාවනා කරන්නට වුණු අවස්ථාවගෙන සඳහන් ඒ නෙවෙයි සමහර විටක මුළු ජීවිත කාලයම භාවනා කරලා මාර්ගඵලාභිගමයක් නොකොට මිය යන අයත් සිටිනවා. ඒ නිසා ඒ ඒ ප්‍රතිපත්තිය එකිනෙක කෙනා පිළිබඳ වූ කියනවනේ ඒ මේ ප්‍රතිපදා සතරක් දක්වලා තිබෙනවා දුක්ඛා ප්‍රතිපදා, දන්දා විඤ්ඤා, දුක්ඛා ප්‍රතිපදා, කිප්පා විඤ්ඤා, සුඛාපටිපදා බන්ධා විඤ්ඤා සුඛාපටිපදා චිත්වා විඤ්ඤා කියලා එහෙම දක්වලා තිබෙනවානේ ප්‍රතිපදා ඒවා විවිධ අවස්ථාවක විශේෂයෙන් කියන්නට කරුණු නෑ මේ කාරණය නෙවේ එහෙම තිබෙනවා ඒ කියන්නේ සමහරෙකුට මේ මාර්ගඵල ලබා ගැනීම සඳහා Taman කරන වෑයම බොහෝ කල බොහොම අමාරුවෙන් කරන්නට සිදුවේ තවත් කෙනෙකුට ඒ තරම් අමාරු නැතිව ඒ කටයුත්ත සිදු කරගන්නට පුළුවන්. සුඛාප. සමහරෙන්ට ඒ දුක්ඛ ප්‍රතිපදාව වුණාට අභිඥාවක් ප්‍රමාද වෙනවා. ඒ කියන්නේ අවබෝධය ලබා ගැනීමද ප්‍රමාදවයි ගැටීමවත්. තවත් කෙනෙකුට ප්‍රතිපදාව මුල් අවස්ථාව අමාරු වුණාට මේ පසුව ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ඒ විදිහේ ක්‍රම තුනක්. ඒ ඒ නිසා එක්කෙනෙකු මෙහෙම ලැබුවා ඒ අනිත් එක්කෙනාට බැරි. එහෙම කියන්නත් බෑ. එහෙම කියන්නත් බෑ. එකිනෙක කෙනාගේ ඒ පාරමිතාව එකිනෙක කෙනා ඒ සඳහා ගන්න වෑයම උත්සාහය එකිනෙකා එකිනෙක කෙනාගේ නුවණේ తත්වය සමාධිය ආදී ධර්මයන්ගේ తත්වය එක සමානම මහා නානත්වයක් වෙනස්කමක් ධර්ම වශයෙන් ගත්තොත් නම් නුවණේ කියන්නේ නුවණයි. නමුත් ඒ නුවණේ තිබෙන තරාතිරම් ගත්තොත් බොහෝම වෙනස් තමයි. තරාතිරම් කියන්නේ හැම දෙනාගේම නුවණ එක සමාන නෙවෙයි. නේ? එක සමාන නෙවෙයි. ඒ නුවණ එක එක තරාත. ඒ විදිහමයි ධර්මය අවබෝධ කරන අවස්ථාව ජන සැලකන විට ඒ අවබෝධය ලබන තැනත්තා අවබෝධ කරන්නේ නිවන තමයි චතුරාර්ය සත්‍යය තමයි. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ලද ඒ තනත්තාගේ වුවද ඒ අවබෝධය පිළිබඳව තිබෙන වෙනස්කම් තිබෙන. ඒ කියන්නේ නුවණින් නුවණින් දැන් සරියුත් හාමුදුරුවන්ට ඒ ධර්මයන් අවබෝධ වූ ආකාරයෙන්ම නෙවෙයි විරක් ශ්‍රාවකයෙකුට ඒ ධර්මය අවබෝධ වන්නේ. ඒ ආකාරයෙන්ම නෙවෙයි. ඒ ආකාරයෙන්ම නම් ඒ ධර්මය අවබෝධ වන්නේ සරියුත් හාමුදුරුවන්ගේ නුවණ පිළිබඳව විශේෂයක් බුදුරජාණන් වහන්සේ කළ යුතු නැහැ. වෙනස් කරලා. ඒ නිසා ඒ ධර්මය පිළිබඳ දැන් මෙතන තිබෙන අවබෝධයමනේ. මෙවන පිළිබඳව වෙන එකක් නෙවෙයි කරන්නට. අවබෝධයක්ම කරන්නට ඕන. එදැයි හැබැයි නිවන පිළිබඳව අභිඤ්ඤය කියන එකක් තියෙනවා. නේ? දැන් චක්කුන් අභිඤ්ඤයං සෝතං අභිඤ්ඤයං ධානං අභිඤ්ඤයං ජීවා අභිඤ්ඤයං ආදි වශයෙන් එන ඒ මේ ධර්ම පිළිබඳව දැන ගැනීමකුත් කරන්නට තිබෙනවා. ඒවා අසා දැනගත හැකි. කියවා දැනගත හැකි. ඊළඟට සිතා දැනගත හැකි. ඒ අභිඤ්ඤේ. ඊළඟට තව තිබෙනවා පරිඤ්ඤය කියලා. පරිඤ්ඤය කියන එක අභිඤ්ඤය කියන එකට වඩා සියුම් තත්වයක්. ඒක පිරිසිඳීමක් කරන්නේ වෙන්කොට දැන ගැනීමක්. පරිඤ්ඤය. පරිඤ්ඤය දැන් මේ චතුරාර්ය සත්‍යයන් අතුරෙන් දුක්ඛ සත්‍යය පිළිබඳව කළ යුතු තිබෙන්නේ එයයි. පරිඤ්ඤය කියන පිරිසුදු දැනගැනීම. මොකද එහෙම වෙන් කරලා පිරිසුදු දැනගත යුතු තිබෙන්නේ එහෙම නොදැන ගැනීම හේතු කොටගෙනයි මේ පිළිබඳව තණ්හාව උපදින්නේ. තණ්හාව ඇතිවන්නේ පිරිසුදු ගැනීමක් නොකරන ලද බැවින්. පිරිසුදු ගත්තාම එහි යථා තත්ත්වය පේනවා. ඒ නිසා තණ්හාව උපදවා ගැනීමට කාරණයක් මෙහි නෑ කියන එක දකින්න. ඒ නිසා පිරිසිඳ ගන්න. ඒ පිරිසිඳගත් තැනත්තාට පහසු කාරණයක් වෙනවා. ඒ දුක්ඛ ස්කන්ධ පංචකය පිළිබඳව ඇතිවන්නා වූ තෘෂ්ණාව දුරු කිරීම. පහසු දෙයක්. ඒකටයි පිරිසිඳෙන්නේ. ඒ දුක පිළිබඳව වෙන දෙයක් කරන්නට නෙවෙයි බුදුහාමුදුරු උගන්වන්නේ. දුක පිරිසිඳ දැනගන්න. සමුදය දුරු කරා. දුරු කළ යුතු තිබෙන්නේ සමුදය. අනේ සමුදය දුරු කිරීම වශයෙන් තමයි නිවන පිළිබඳව මෙතන වදාරලා තියෙන්නේ. සමුදය දුරු කිරීම. ඒ සමුදය දුරු කළ හැකි වන්නේ ස්කන්ධ පංචකය පිළිබඳව පිරිසිඳ ගැනීමෙන්ම පමණක් නොවේ. සමුදය නැවත නූපදන ආකාරයෙන් දුරු කළ හැකි වන්නේ ඒ දුක්ඛ ස්කන්ධ පංචකයට ඉඳුරා ප්‍රතිවිරුද්ධ ඒ දුක් බවක් සැලම නැති සාන්ත වූ ධර්මය තමන්ගේ නුවණින් ප්‍රත්‍යක්ෂ කිරීම නිසා. ඒ ප්‍රත්‍යක්ෂ කිරීම සතර මාර්ග ඥානයන්ගෙන් කරන්නේ. සතර මාර්ග ඥානය ඔය කියන සෝතාපට්ටි මග්ග ඥාන, සකදාගාමි මග්ග ඥාන, අනාගාමි මග්ග ඥාන, අරහත් මග්ග ඥාන කියලා ඥාන සතරක් තියෙනවා. ඒ මාර්ග ඥාන සතරින්ම තමා නිවන ප්‍රත්‍යක්ෂ කරා. සෝවාන් මාර්ගයේ උපදින්නට කලින් ලැබෙන ගෝත්‍ර භූ සිතේ කියලා එකක් තිබෙනවා. ඒ සිතෙන්ද නිවන අරමුණු කරනවා. නමුත් ඒ නිවන අරමුණු කිරීම හරියට චක්කු විඥාණයෙන් දකිනු ලබන රූපය චක්කු විඥාණයෙන් අරමුණු කිරීමට කලින් ඒ පැත්තට සිත් පරපුර හරවන පංචද්වාරා වජ්ජන සුඛෙන් ඒ රූපාරම්මණය දැනගන්නා ආකාරය. ඒ නිසා තමයි ගෝත්‍ර භූසිත මාර්ග චිත්ත වීතිෙහිදී ආවර්ජන ස්ථානයේ ඉනිතන සිත ඇතිවන සිතක් කියලා දක්වනවා. ඒ කියන්නේ නිවන අරමුණු කරමින් උපදනා ලෝකෝත්තර සිතට ඒ නිවනට යොමු කරන බව ඇතිවන්නේ ගෝත්‍ර භූ සිතෙන් කියන එක දක්වනවා. ගෝත්‍ර භූ සිතෙන් නිවන අරමුණු කළාට ක්ලේශ ප්‍රහාණයක් ඒ අවස්ථාවේදී සිදුවන්නේ නැහැ. ඒ නිසා ඒකට දස්සන කියන නම වදාරලා දස්සනේන පහතබ්බා ධම්මා කියන තැන්වල දස්සනේන පහතබ්බා ධම්මා කියන්නේ සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මෝ ඇත කියන්නේ. එතන දස්සනේ කියන්නේ නිවන දැකීම. කියන්නේ නැත්නම් චතුරාර්ය සත්‍ය දැකීම. ඒ ලෝකෝත්තර නුවණ. ලෝකෝත්තර නුවණයි ලෞකික නුවණයි කියන මේ දෙක එකක් නෙවෙයි. ඥාන වශයෙන් සැලකෙන විට අවස්ථා වශයෙන් දෙක අවස්ථා දෙක. ලෞකික නුවණින් ඒ ලෝකෝත්තර ධර්ම ලෝකෝත්තර ධර්ම <clears throat> ප්‍රත්‍යක්ෂව දැන ගැනීම කළ හැකි නැහැ. කොලහක් දන්නේ නැහැ. දැන් නිවන ලෝකෝත්තර ධර්මයක්. නිවන ලෝකෝත්තර ධර්මයක්. නිබ්බානං පන ලෝකුත්තර සංඛාතං චතුමග්ග ඥානේන සච්චිකා තබ්බං වාන සංඛාතාය තණ්හාය නිකන්තත්තා නිබ්බානන්ති පෞච්චති අභිධර්මාර්ථ සංග්‍රහයේ එලෙසයි නිර්වාණය පිළිබඳ විස්තරය එන්නේ. නිවන කවරක්ද කියන එක දක්වා තිබෙන්නේ එලෙසයි. නිර්වාණය වනාහි ඒ ලෝකෝ ලෝකෝත්තර සංඛ්‍යාත වූ නිර්වාණය සතර මාර්ග ඥානයන්ගෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. චතුමග්ග ඥානේන සච්චිකාකප්ප. ඉතින් මෙහා තියෙන ඥානවලට ඒ නිවන දකින්නට බෑ. ප්‍රත්‍යක්ෂ කරන්න. නිවන පිළිබඳ අනුමාන කරත. අනුමානයයි කියන එක නිවන පිළිබඳ සැකය නෙවෙයි. සමහරු අනුමාන කියන වචනයට අර්ථ දෙන්නේ සැකය කියන කේ. අනුමානෙදි සමහරු ඒ සැකය කියන එකට පාවිච්චි කරනවා අඩමානයි. එහෙමත් කියනවානේ. අනුමානය කියන එක සැකය නෙවෙයි. අනුමානය කියන්නේ අනුව මැනීම කියන එකයි වචනාර්ථය. එයින් අදහස් කරන්නේ කාරණානුකූලව ඇති කරගන්නා වූ දැනුමක්. දැනුම. කාරණා ඉදිරිපත් කර තිබෙන කරුණු අනුව ඇතිවන දැනීමක් ඒ ඒ ඥානවත් අනුමානයේ කියලා දැන් ඒකට තව නමක් තිබෙනවා බණකෙහි අන්දයේ ඥානයේ අන්දයේ ඥානයේ කියන්නේ අනුමානක් කායානුපස්සේ කය අනුව මේ කය කය අනුව කය අනුව බැලීම තමයි කයේ තිබෙන මේ අපවිත්‍ර බව, පිළිකුල් බව, එහෙම නැත්නම් අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව කියන මේ අනුව බලමින් වාසය කරයි. ඒ තමාගේ කය. තමා කියලා සැලකනු ලබන කය පිළිබඳ. ඊළඟට බෛත්‍රාවා කාය. බෛත්‍රාවා කායේ කියන එක දැන් තමා පිළිබඳ වූ කය තමා දැනගෙන තිබෙනවා. ඒ කියන්නේ විදර්ශනා නුවණින්ම Taman මේ කය පිළිබඳව දැක්කා. ඒකට කියනවා කාය භාවනා කියලා. කය පිළිබඳව විදර්ශනා නුවණින් දැනගෙන තිබෙනවා. දැන් ආනාපානයේදී කියනවා ආස්වාස ප්‍රස්වාසය පිළිබඳවක් වෙනවනේ ඉති අධ්‍යත්තංගා කායේ කායානුපස්සන. ඉතින් මේ ආස්වාස ප්‍රස්වාස පිළිබඳ ආස්වාස ප්‍රස්වාසයයි කියනු ලබන තමා පිළිබඳ වූ කයෙහි කය අනුබලමින් වාසය කරන තැනත්තා බහිද්ධාවාකායේ අනුන්ගේ ආස්වාස කවුරු හරි හුස්ම ගන්නවා හෙලනවා බලබලා ඉන්නවද? නෑ ඒක නෙවෙයි. දැන් මේ තමා පිළිබඳ වූ ආස්වාස ප්‍රස්වාසයන්හි ඇතිවීම පැවැත්ම ආදිය යම් බඳුද ඒ වගේම අනිත්‍ය මේ නිසා අනිත්‍යව පිළිබඳව ඇතිවන අනුමාන අනුමානඥාන මේ කාරණානුකූලව ඇති කරගන්න අනුවන ඒකට කියනවා අන්වේ ඥානය කියලා අන්වේ ඥානය කියන්නේ ඒක අනුමාන. ඒක සැකේ නෙවෙයි. සැකේ නෙවෙයි. දැන් බෞද්ධිනට නිවන පිළිබඳවත් අනුමාන ඥානයක් ඇතිද? නමුත් ඒ අනුමාන ඥානය කියන එක අප ඇති කරගන්නේ බොහෝ සෙයින්ම අප ඇති කරගන්නේ බුදුරජාණන් වහන්සේ නිවන පිළිබඳව වදාරා තිබෙන බැවින්. ඒ වගේම ඒ රහතන් වහන්සේලා නිවන අවබෝධ කරගෙන මේ නිර්වාණය නිර්වාණය පිළිබඳව ප්‍රකාශ කර තිබෙන බැවින් නිවන් සපත පිළිබඳව ප්‍රකාශ කර තිබෙන බැවින් අපි නිවන පිළිබඳව පිළිගන්නවා ඒ පිළිබඳව අපට තිබෙනවා සම්‍යක් දෘෂ්ටියක් ඒ සම්‍යක් දෘෂ්ටිය ප්‍රත්‍යක්ෂ වශයෙන් නිවන දැකලා ඇති කරගත්ත සම්‍යක් දෘෂ්ටියක් නෙවෙයි කාරණානුකූලව බුදුරජාණන් ඒකට ශ්‍රද්ධාවකුත් ඕන කරන්නේ ඒ ශ්‍රද්ධාවේ පිහිටා කාරණානුකූලව අප ඇති කරගෙන තියෙන දැනීමක් නැත්නම් නුවණ. ඒ අනුමාන. නමුත් ඒ අනුමානයේ වුණා නිවැරදි හරි විදිහේ අනුමානයක් වන්නට නම් පළමු කොට මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඇති සැටි දැනගන්නා නුවණම උපදවා ගන්නට ඕන. දැන් ඒ විදර්ශනා කරන තැනට විදර්ශනා නුවණ දිනු කරගෙන දිනු කරගෙන යන ගිහින් එක අවස්ථාවකදී තවම ඔහුගේ සිත නිවනට නොපැමිණ නොපැමිණ පවත්නා අවස්ථාවක් වෙනවා. අන්න ඒ අවස්ථාවට කිට්ටු වල කාලෙහිදී නැත්නම් ඒ අවස්ථාවේදීද ඒ තැනත්තාට නිවන පිළිබඳ හැඟීම් නැති වෙනවා නිවැරදි හැඟීම. ඒ කොහොමද ඇතිවන්නේ? මේ පංචස්කන්ධය පිළිබඳ දතයුතු දුක නැත්නම් පංචස්කන්ධ දුක්ඛය හරි හැටියටම වටහා ගත්ත අවබෝධ කරගත්ත බැරි. ඒ වගේම පංචස්කන්ධෙහි තිබෙන අනිත්‍යය තමන්ට ප්‍රත්‍යක්ෂ බැරි. පංචස්කන්ධෙහි ඇති දුක්ඛය ප්‍රත්‍යක්ෂ බැරි. පංචස්කන්ධෙහි තිබෙන අනාත්මය Tamanට ප්‍රත්‍යක්ෂ බැවින් ඒ පංචස්කන්ධ ස්වභාවයෙන් එහෙම පිටින්ම විනිර්මුක්ත වූ ඒකාන්ත සැපය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ නිර්වාණ ධර්මය පිළිබඳව කිසිදු සැකක් නැතිව නිවන කරා හැරුණු සිතක් ඒ දැනටාට ඇතිව ඒ එතනද නිවන පිළිබඳව ඇතිවන්නේ අනුමාන ඥානය මිසක ප්‍රත්‍යක්ෂ ඥානෙ නෙවෙයි. ප්‍රත්‍යක්ෂ ඥානෙ නෙවෙයි. දැන් අ පහිතත්ත්ව කියන වචනයක් කියන්නේ නේ? පහිතත්ත්ව කියන වචනේහි තේරුම තමයි නිවන කරා මෙහෙයන ලද සිත් ඇති බව. ඒ නිවන කරා මෙහෙයූ සිත් ඇතිවන්නේ ස්කන්ධ පංචකය පිළිබඳව කලින් මෙහෙයුණු සිත වෙන පැත්තකට හැරුණු බැහැ. ස්කන්ධ පංචකය පිළිබඳවනේ අපේ සාමාන්‍යයෙන් සිත පවතින. ඒ නිසා අපි යම් යම් දිනක් කරලා ඒ ප්‍රාර්ථනා වශයෙන් කඩනෝනේ අසුවල් තැනක උපදින්වා මේ විද්‍යාත්මක භාවයක් ලබම්වා ඔය ආදි වශයෙන් ඒ ඒ පහිතත්ත බව නෙවේ. පහිතත්ත නම් නිවන කරා මෙහෙයු සිත් ඇතිවන්නේ තැනක. නිවන කරා. ඒ තැනත්තා එතකොට කාය ජීවිත নিরপেক্ষ කර. කයයි ජීවිතයයි කියන මේ දෙක පිළිබඳ බලාපොරොත්තු සබාගෙන නෙමෙයි. ඒ තබා ඒවා අත්හැරලා තිබුණොත් තිබුණා වේ කියලා නිවන කරාම නිවනට පැමිණීම පිළිබඳවම කටයුත්තේ යෙද. අන්න එහෙම කෙනෙකුගේ සිත නිවනට නැමී, දරවි, හැරි පවත්නා සිතක්. එහෙම අයට ඒ අනුමාන ඥානෙ උපදිනවා නිවන පිළිබඳ. ඒක සාමාන්‍ය මේ ස්කන්ධ පංචකයේ පිළිබඳ ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාද කියන මේ ධර්මයන් පිළිබඳ කිසිවක් නොදන්නා කෙනෙකුට නිවන පිළිබඳව ඇතිවන්නා වූ හැඟීමට වඩා උසස් හැඟීමක් ඒක. ඉතින් නිවන ඇත්තේ නිවන තිබෙනවා. කොහේද තිබෙන්නේ? තිබෙන තැනක් නම් නැහැ. එහෙම කියන්න පුළුවන්. නිර්වාණය ඇත්තේය. ඉතින් නිවන එහෙනම් පංචස්කන්ධය පිළිබඳව ඒ කියන්න තියෙන්නේ ඇතේ කියලානේ. ඒ කියන්නේ දැන් පංචස්කන්ධය ඇතේ කියලා කියන්නේ. පංචස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේවා ඒ ඇතේ කියන්නේ ඒකේ ස්ථිතිව නැත්නම් හැම තිස්සෙම වෙනස් නොවි පවත්නා බවක් දැක්වීම සම්බන්ධ වූ ඇති බවක් නෙවේ. නිරන්තරයෙන් වීම වශයෙන් තිබෙනා වූ ඇති බව. වීමයි කියන එකක් තියෙනවා. ඒ කියන්නේ භව කියලා කියන්නේ වීමයි කියන්නේ ඇතිවීම. ඇතිවීම. දැන් හැම එකක් පිළිබඳව, සිත පිළිබඳව, චෛතසික පිළිබඳව, රූප පිළිබඳව තිබෙනවා ඇතිවීමක්. ඒ ඇතිවීමක් නිසා අපිට කේත හැකියක ඇතෙයි. ඊළඟට ඒ ඇති වූ දේ පැවැත්මක් තිබෙනවා. ඒ නිසා අපට කේත හැකියක ඇතෙයි කියලා. ඊළඟට ඒ ඇති වූ දේ නැති වෙනවා. ඒ නැති වෙන තුරු ඒක ඇතෙයි කේත හැකිය. නමුත් ඒක ඊළඟට නැති වෙනවා. ඒ වරක් ඇතෙයි කියපුවක ඊළඟට නැtei කියන්නේ. සිතයි කයයි පිළිබඳ තත්ත්වය ඒකයි. නාම රූප ධර්ම පිළිබඳව තිබෙන්නේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීමක්. ඒ නාම රූප ධර්මයන්ගේ නැතිවීමක් තිබෙනවා. එතකොට ඇති වූ ධර්ම උපාද තිති භංග කියන මේ ක්ෂණත්‍රය තුල ඒවා පිළිබඳව කතා කරනවා නම් අප කියන්නේ ඒවා තිබෙන ඇති. ඊළඟට කියන්නට වෙන්නේ ඒවා ඒක නැtei කියලා. දැන් ඒ සිත පිළිබඳව කතා කරනවානේ. ඒ සිත දැන් නැහැ. ඒක නැtei කියලා. ඒ වගේ ඇති කියන ඒවා ඒකාන්තයෙන්ම නැති නොවනාකාරයෙන් තිබෙන බවක් ඇති ඒව නෙමෙයි. ඒවා ඇතිවන්නේ නැතිවන්න. ඊළඟට නැති වී ඊළඟට මොකද වෙන්නේ? නැති වුණු දෙය අයිමත් වෙනවද? එහෙම කියන්නේ. අවුත්වා සම්භෝති උත්වා පටිවේති. එහෙමයි දක්වා. දුතිදී ඇති වෙනවා ඇති වී නැති වෙනවා. ඒක නොතිබී ඇති වෙන්නේ ඇතිවීමේ හේතුන් නිසා. ඇතිවීමට හේතුව. දැන් අපට සිතක් ඇතිවන්නට අපට දැන්නේ ද්වේෂ සිතක්. තරහ සිතක් දැන්නේ. නමුත් තරහ සිතක් ඇතිවන්නට හේතු තිබෙන්නට මොකක්ද මොනවාද හේතු? තරහාවක් ඇතිවන්නට තරහා වන්නට දෙයක් තිබෙන්නට ඕනේ අරමුණක් තිබෙන්නට ඕනේ. එහෙම නැත්නම් තරහාවක් උපදින්නේ නැහැ. තරහාව ඇතිවීමට හේතු වන්නා වූ අරමුණක් ඕන. ඒ අරමුණකුත් ලැබිලා. ඒ අරමුණ පමණක් ප්‍රමාණවත් නැහැ. තරහව ඇතිවීමට තව තියෙනවා සිත පිළිබඳ වූම කාරණයක් දක්වනවා අයෝනිසෝ මනසිකාරය. දැන් සමා දැන් තරහව ඇතිවීමට කරුණක් නේ කවුරු හරි Tamanට බනිනවනේ. එහෙම නැත්නම් ගහනවනේ. දැන් යම් කෙනෙක් යෝනිසෝ මනසිකාරයේ අවස්ථාවේදී උපදවා ගත්තොත් බනින මොහොතේදී ගහන මොහොතේදී තරහව ඇතිවීමට හේතු වන කරුණක් ඇති වුණත් තරහ උපදින්නේ නැහැ. ඒ නැත්නම් නිසාද අර අරමුණ පවණක් ප්‍රමාණවත් නැහැ. තවත් කාරණයක් ඕන කරනවා තරහව ඇතිවන්න. ඒ අයෝනිසෝ මනසිකාර. ඒක ඇති වුණේ නැහැ. ඒ නිසා තරහ උපන්නේ නැහැ. ඒ වගේ යමක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන හැම එකකටම ඇතිවීමට අවශ්‍ය වන හේතු ප්‍රත්‍ය තිබෙන්නට ඕනේ. හේතුන් ප්‍රත්‍යයන් නිසා ඒවා ඇතිවෙනවා. අන්න එහෙම ඇතිවීමක් නෙවෙයි නිවන. නිවන එහෙම ඇතිවන ධර්මයක් නෙවෙයි. එහෙම ඇතිවන ධර්මයක් නම් නිවනද නැති වෙන්නට ඕන. ඒ එහෙමනම් නිවන පිළිබඳව කියන්නට වෙනවා. ඊයේ නිවන අද නිවන කියලා. අපිට හරියට සිත් ඇති වුණාම ඉස්සෙල්ලා ඇති වෙච්ච සිත ඊළඟට ඇති වෙච්ච සිතවල එහෙම නිවන පිළිබඳව කියන්නට වෙනවා. එහෙම නිවනක් නෑ. නිවනයි කියන්නේ හේතුන් ප්‍රත්‍යයන්ගෙන් ඇති නොකරන සදා කාලිකයි කියන්නේ ඒ නිසා. එහෙම නැත්නම් වෙන කිසිදු ධර්මයක් නෑ සදා කාලිකයි කියන්නේ. සදා කාලිකයි කියන්නේ හැම කල්ලි පවත්නා. ඇත්තෙන්ම නම් නිවන පිළිබඳ කාල බෙහෙදයක් නෑ. නිවන අතීත නිවන වර්තමාන නිවන අනාගත නිවන කියලා එහෙම කාල බෙහෙදයක් නෑ. කාල වේදයක් නැති නිසා තමයි අකාලිකයි කියලා ධර්මයේ පිළිබඳ ಗುಣපදෙහි වදාරක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්මයේ පිළිබඳ ಗುಣපදේ යන්නේ ස්වාක්කාතෝ කියන එක පරියාප්ත ධර්මයටත් සම්බන්ධයි. ස්වාක්කාතෝ කියන්නේ මුල මැද අග කියන තුන් තන්හිම මනාකොට දේශිතයි. ආදි කල්යාණ, මධ්‍යේ කල්යාණ, පරිණෝසාන කල්යාණ කියන මේ කල්යාණයන්ගෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ වදාලා. ඒකයි සුඅක්ඛාත මනාකොට වදාරන ලබන්නේ. ඊළඟට සම්දිත්තික අකාලික ඒහිපස්සික ඕපනයික පච්චත්තං වේදිකබ්බෝ විනූහි කියන ඒවා මොන ධර්මයේ පිළිබඳව? එන්නේ ලෝකෝත්තර ධර්මයේ පිළිබඳවයි. සම්දිත්තික කියන්නේ තමා විසින්ම දැක්ක යුතු අකාලිකේ කීවේ කල්නෝයවා විපාක දෙන කියන මේ තේරුම් වෙනවනේ ඒහි පස්සිකේ කීවේ ඒව බලවේයි කියා දැක්විය හැකි ඕපනයිකේ කීවේ තම సంతානෙහි උපදවා ගත යුතුය එකිනෙක කෙනා විසින් වෙන වෙනම දත යුතුය පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි ඒ මොන ධර්මද මේ ලෝකෝත්තරද ලෝකෝත්තර ධර්ම. නේ ලෝකෝත්තර කියන්නේ නව ලෝකෝත්තර ධර්ම. නිවන පමණක් නෙවෙයි. නව ලෝකෝත්තර ධර්ම. ඉතින් නව ලෝකෝත්තර ධර්මයන් ගෙන් මාර්ග සත්‍ය ඵල සත්‍ය කියන මේවා ලැබෙන්නේ මාර්ග සත්‍ය ඵල සත්‍ය ලැබීමට නම් හේතුවක් තිබෙනවා. කාරණයක් තිබෙනවා. මාර්ග සිත් ඵල සිත් කියන ඒවා සිත්. ඒ සිත් බැරි සිත් නම් සිතක් ඇතිවන්නට ඕන කරන හේතු ටික. නිකන් ඇතිවන්නේ නැහැ. සිතට අරමුණක් ඕන. මාර්ග සිත් ඵල සිත් ඇතිවන්නේ අරමුණක් ඇතිව. මොකක්ද ඒ අරමුණ? ඒ අරමුණ තමයි නිවන. ඒ නිවනෙන් මාර්ග සිත් වලට හා ඵල සිත් වලට ලැබෙන ආරම්භන ප්‍රත්‍යය. ඒක කියන ආරම්භන ප්‍රත්‍යය ඒ වගේම ආරම්මනාදි ප්‍රතිප්‍රත්‍ය කියලා අධිපතිප්‍රත්‍ය වලටත් ඇතුළත් කොට ආරම්මනාදි ප්‍රතිප්‍රත්‍ය. තව ආරම්මන වශයෙන් තිබෙනවා ආරම්මනූප නිශ්‍රයක් ප්‍රත්‍ය. එහෙම ප්‍රත්‍ය තුනක් වශයෙන් නිර්වාණය මාර්ග සිත්වල ඵල සිත්වල ප්‍රත්‍ය වෙන ප්‍රත්‍ය වෙන උපකාර ඒ උපකාරයේ නැතිව මාර්ග සිත් උපදින්නේ නැහැ. කලසුත් උපදින්නේ නැහැ. නිවන අරමුණු කොටයි මාර්ගසුත උපදින්නේ. ඉතින් මාර්ගසුත උපදින්නේ නිවන අරමුණු කොට නම් ඒ නිවනේ නැති නිවනක් කියලා කියන්නට බෑනේ. අභාවයක් එක. ඒ නිසා ඇති නිවන ධර්ම වශයෙන් තිබෙන කියන්නේ ඒ කියන්නේ තිබෙන මේ වචනයයි පාවිච්චි කරන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ අත්ති නිබ්බාමන කියලා වදාළා. දැන් සමහරක් අපි ඇතේ කියන ඒවා පරමාර්ථ වශයෙන් සලකන විට නම් නැහැ. ඒ නේවත්. දැන් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ පුද්ගල කතාවේ පුද්ගලයා ඇතේ කියන්නේ නැහැ. ඒ කියන්නේ අර වජිරා භික්ෂුව මාර්යා ඇවිත් වජිරා භික්ෂුව මේ දන් වළඳලා අවසානයේ අන්දවණියට ගිහින් ඒ දිවා විහරණය කරන වේලාවේ මේ ඒ භික්ෂුණියව අභික්ෂුණිය භය කරවන්නට ඕනේ කියලා ඇවිත් අබ්බ කළා ඇත. මේ යම්කිසි ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. මේ කවුද කියලා බැලුවා මේ මාර්යාංශක වෙන කවුරුවත් නෙවෙයි. එතෙන්දී ඇකීවා. අර යථාපි අංග සම්භාරා හෝති සද්දෝ රබ්බෝ ඉති එවං භූතේසු සම්තේසු හෝති සත්තේසු සම්මුති ඒ සත්‍යය කියන කතාව පිළිබඳ යථාපි අංග සම්භාරා හෝති සද්දෝ රබ්බෝ ඉති අංග සමූහයක් රතාංග තිබෙනවනේ කරත්තේක ඊයක ඕන කරන අවයව තිබෙනවනේ අංග තිබෙනවනේ රෝද අමරාව තත්ත්ව අර රෝදවලක් තිබෙනවා බුස් දෙවිය ඔය අපි මේ කියලා තිබෙනවා ඒ ඔක්කොම ඒ ආකාරයෙන් හරියට සම්බන්ධ කරලා පැදුවම ඒක දැකලා අපි කියනවා මේක කරත්තයක් ඒකයි යථාපි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති එවං භූතේසු සම්පේසු කියන්නේ මේ සතර මහා භූත නැත්නම් මේ රූප ඒවා ඒකාකාරයෙන් පිහිටි කල්හි නෑ භූතේසු මේ කන්දේශ. එතන ඉන්නේ කන්දේශ. ඒවම් කන්දේශු සම්පේශ. ස්කන්ධයන් ඇති කල්හි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම නාම රූප ස්කන්ධයන් ඇති කල්හි හෝති සත්තේසු සම්මුති සත්තේති සත්තේති සම්මුති සම්මුති සත්වයාය කියන සම්මුතිය ඇති වෙයි. එතකොට සත්වයාය කියන මේ සම්මුතිය සම්මුතිය කියන්නේ ලෝකයේ සම්මතේ ඒ සම්මතේ ඇති වී තිබෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයකදී ඇති කල්හි ඒ ස්කන්ධ පංචකයක් ඒ ආකාරයෙන් පවත්නා කල්හි අපි සත්වයාය පුද්ගලයාය කියන ඒ කතාව ඒ සම්මුතිය කරනවා. ඇත්තෙන්ම නම් එහෙම පුද්ගලයේ පරමාර්ථ වශයෙන් विद्यमान නැහැ. අනේ ප්‍රශ්නේ එනවා මේ නිවන පිළිබඳව කතා කරනවා. මොකද නිවනේහි විඳින සැපක් නැහැ. විඳින සැපේ කියන්නේ වේදිත සුඛය. ඒ අපිට තිබෙනවා විඳින සැප. ඒ සැප ලැබීමට අපි බොහොම උත්සාහ කරනවා. සමහර විටක අපට හිතුනොත් එහෙම යම් කිසි සැපක් අපි ලබන්නට ඕනේ මේ ඇසේ මාර්ගය කියලා. ඇසේ මාර්ගයෙන් කියන්නේ බලන දෙයකින් දකින දෙයකින්. අනේ ඒ සැපේ ලබන්නට ඉතින් අපි යම් කිසිවක් බලන්නට දකින්නට යනවා. නිලමුදල් වැය කරලා සමහර විටක කරදරත් ඉඳලා සැපේ බලාපොරොත්තු වන්නේ ඒ සැපේ ලබා ගැනීමට මූල භාගයේ ඇතිවන්නා වූ කරදරේවත් ඉඳලා මේ ඒ සැපේ සමහර විටක ලබන. නමුත් ඒක සදාකාලික සැපයක් නෙවේ. ඒක ක්ෂණ භංගුර එකක්. ඒ කාලයේ පමණක් පවතින. සම්පති වශයෙන් ටික වේලාවක් පවතිනවා. එහෙම නැත්නම් ධර්ම වශයෙන් ගන්නවා නම් ක්ෂණ ක්ෂණෙහි නැති වෙන සැපක් ලබන්න. සම්පති වශයෙන් නම් අපි කියමු පැය පැයක් පැය කාමාරක් විතර අතරතුරෙන් තුරේදී ඒ සැපේ ලබනවා. එහෙම සැප. නමුත් ඒක කෙලවර වෙනවා නැති වෙනවා. නැති වෙන සැපයක්. ඇසයි කන දිව නැහැය ශරීරය කියන මේ පස් දොරේ අනුසාරයෙන් අපි ලබන එහෙම සැප තිබෙනවා. ඒවා ක්ෂණ භංගුර සැප. ක්ෂණ භංගුර. නමුත් ඒ විඳින ඒ සැපය අපි ලබනවා කියන්නේ විඳිනවා. ඒ ඒක වේදිත සැපය. විඳින සැපය. විඳින සැපය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් එන්නේ ඒ විඳින සැපය දුකයි කියන. සැපය විඳින අවස්ථාවේදී දුකයි කියන්නේ නෑ. නමුත් සියලුම විඳින් දුකයි කියලා වහන්සේ වදාරනවා. යම් කිංචි වේදිතං සම්බන්තං දුක්ඛස්මින්ති වදාමි. යම් විඳීමක් වින්දනයක් විඳීමක් නේනම් ඒ සියලුම විඳීම් දුකයි කියමි. ඒ මොකද? සැපය සීවන වෙන්නේ පිටි සුඛා විපරිණාම දුක්ඛාට. පිටි සුඛා කියන්නේ ඒ සැපය පවත්නා මොහොතේදී තමා සැප. ඒක විපරිණාමය කියන්නේ වෙනස් වෙන වෙලාවේදී වූ අවස්ථාවේදී ඒක දුක. සමහර විටක එහෙම දුක් මේ පිනතුන් අප කාටත් සමහර ඒවා ප්‍රත්‍යක්ෂයි. يعني අපිට හොඳටම දැනিলা තිබෙන අවස්ථාවක් තිබෙනවා. කුණුපගයන් හිතවතුන් සමග සතුටු සාමීචි වෙලා නැතන් දවසක් දෙකක් ගත කරලා සන්තෝෂයෙන් ඉඳලා ඔවුන් Tamanගෙන් ඉවත්ව යන විට සමහර විට සිතනවා මේ කඳුළු සලන ඉති බින්දින එහෙම ආයෙ සිටිනවා මොකද අර සැපේ තිබුණා තරම්ට ඉගෙන කාලෙහිදී තමයි ඒක සැපය දැන් ඒක නැති වෙනවා නැති වුණාම විපරිණාම දුක්ඛ එතකොට විපරිණාමයක් කියලා එන්නේ මොකද මේ විපරිණාමය විපරිණාමය තමයි අනිච්ඡං කියන්නේ. අනිච්ච. එතකොට අනිච්ඡං කියන මේ පදයට ඇතුළු කළ හැකි සැපයි කියා කලකනු ලබන යන්තා සැප වෙත්නම් ඒවා ඒකාන්ත සැප නෙවේ. ඒකාන්ත. වැටි වෙන නැති වෙන නැති වෙන නැති වෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සැපේ යනු වදාළේ ඒකාන්ත සැපය නොවෙනස් වෙන සැපය කියලා විමුක්ති විමුක්ති සුවය. විමුක්ති සුවය කියන විමුක්ති සුඛය කියන එකයි ඒ සැපය. නැත්නම් සංසිඳීමේ සැපය. දැන් අනිත් සැප සියල්ලම අපිට මේ සංස්කාරයන් නැත්නම් ඒකත් සංස්කාරය. සංස්කාරය යම් පෙරදරිව සංස්කාර සැපයක්මයි ඒ අප ලබන්නේ. සංස්කාර ධර්මයක් වන සැපයක්. නේ? හේතු විපත්යන් නිසා මේ සැපේ තියෙන්නේ. ඒකද සංස්කාරය. ඒ ඒ සැපයයි අපි ලබන්නේ. අපි සාමාන්‍යයෙන් ලැබෙන්නේ සැප. ඒ සැපය අනිත්‍යං කියන එකට ඇතුළත්. අනිත්‍ය නම් යවක්. ඒ අනිත්‍ය වූ දේ යදනිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම ස්වභාවයෙන් යුක්ත නම් ඒක ඒකාන්ත සැපයක් නෙවේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අසන්නේ භික්ෂුන්ගේ යම් කිංචි යම් සැපක් යම් ධර්මයක් න්‍යා ඒ අනිත්‍යයි දුකයි වෙනස් කර සුළුයි නම් එය සැපයි කියා ගත යුතුද සැලකිය යුතුද නැත ස්වාමී එහෙමනේ උනාසේ ස්කන්ධ පංචකයේ පිළිබඳව මේ ප්‍රශ්නේ අහනවානේ. රූපං භික්ඛවේ නිච්ඡං වා අනිච්ඡං වා අනිච්ඡං භන්තේ. යං පනා නිච්ඡං තං සුඛං වා දුක්ඛං වා දුක්ඛං භන්තේ. යං පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං උතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාති නෝහි සංභම් යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන සුළුණක්. ඒ මම මගේය, ඒ මමය, ඒ මගේ ආත්මයයි කියා ගැනීම සුදුසුද මහණෙනි නැත් ස්වාමී. කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙwidetilde. එතකොට අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ ලක්ෂණයන්ට ඇතුළු වන මේ ලක්ෂණයන් පවත්නා යම් තාක් ධර්ම වෙත්නා ඒ ධර්ම අතර ඒකාන්ත සැපේ කියා ගන්නට කිසිවක් නැහැ. ඒ නිසායි අනිත් මොකක්ද අනිත්‍ය කියන්නේ? අනිච්ඡන්ති පංචස්කන්ධය. අනිත්‍ය කියන්නේ පංචස්කන්ධය. දුකේ කියන්නේ පංචස්කන්ධය. අනාත්මය කියන්නේ පංචස්කන්ධය. දැන් විදර්ශනා කිරීම වශයෙන් බලාරලා තිබෙන ධාතා තුනක් තිබෙනවානේ. විදර්ශනාවට අන්තර්ගත ඒ ඒ ඒ ධාතා තුනේම උගන්වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ස්කන්ධ පංචකය සංස්කාර ධර්ම නාම රූප ධර්ම. ඒවා මිසක ලෝකෝත්තර ධර්ම නෙවෙයි ඇතුළත් කරලා තියෙන්නේ. දැන් ඒ නිසා අතුආවේ ධනපදත්ත කතාවේ ඒ ගාථා තුන එනවනේ ඒ ගාථා තුන සාකච්ඡා කර තිබෙන අතුආව බලන්න. එතන අනාත්ම අනත්ත කියන එක සාකච්ඡා කරතු වෙන්නේ. ඒ විදිහට ස්කන්ධ පංචකය. විරතෙන් වල එනවා සබ්බේ ධම්මා අනාත්තා කියලා නෙමෙයි. ඒ සබ්බේ ධම්මා අනාත්තා කියලා එතන දක්වන්නේද මේ නාම රූප ධර්ම නැත්නම් ස්කන්ධ පංචක සංඛ්‍යාත ධර්ම. අනාත්මයි කියලා. ඒ මොකද නිවන පිළිබඳ වූ විදර්ශනාවක් නැහැ. නිවන විදර්ශනාවට නම් වෙන එකක් නෙවෙයි. ඒ විදර්ශනා කිරීමට යොදා ගන්න ධර්මයක් නෙවෙයි. විදර්ශනා කරන්නේ ස්කන්ධ පංචකය. නැත්නම් ලෞකික ධර්ම. ඒ ලෞකික ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනාවට නංවා අවබෝධ කරන ධර්මයේ තමයි නිවන නැත්නම් නිරෝධ සත්‍ය නිවාම අවබෝධ කර. එහෙම නැත්නම් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන ඒ විදර්ශනාවට අන්තර්ගත කරන ලද අරමුණක් නෙවේ. ඒ නිසා සබ්බේ ධම්මා අනාත්තාති අදා පඤ්ඤාය පස්සති කියන එකෙන් අදහස් කරන්නේ සියලුම ධර්මයේ අනාත්මයි කියා යම් විටක මේ ඒ පිරිසුදු උදර්ශනා නුවණින් දකීද අත නිබ්බින්දති දුක්ඛේ තල්හි ඒ තනත්තා මේ දුක් වූ ස්කන්ධ පංචකයේ කෙරෙහි කලකිරේ ඒසෝ මග්ගෝ විසුද්ධිය එය විසුද්ධි සංඛ්‍යාත නිවනට මඟයි කියන එකෙන් අදහස් කරන්නේ නැහැ සබ්බේ ධම්මා කියන තැන නිවනත් ඊට ඇතුළත් කොට විදර්ශනා කරනවා. නමුත් වෙන තැනක වෙන තැනක එකට සම්බන්ධ කොට ඒ ගැන සැලකනවා නම් කියන්න ඕනේ නිවනක් නිවන ධර්මයක් මේ ධර්මයක් නිවන ධර්මයක් ඒ ධර්මය අනිත්‍ය ධර්මයක් නෙවෙයි දුක්ඛ ධර්මයක් නෙවෙයි එහෙම නැත්නම් එහෙනම් ඒක අනාත්ම ධර්මයක් නෙවෙයි කියන්නේ එහෙම කියන්නේ ඒ නිසා තමයි තර්කය නිවන පිළිබඳව යෙදෙන්නේ නැත්තේ කියන්නේ නේ අටක්කා වචන කියලා එනවනේ ධර්මයේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන් උන්වහන්සේ දැනවදාළ ධර්මය නිර්වාණ ධර්මයේ සාක්ෂාත්කය ප්‍රත්‍යක්ෂකය ඒ ධර්මයේ තමයි අතක්කාවචර තර්කයෙන් කෙනෙකුට දැස ගන්නට පුළුවන් එකක් නෙවෙයි තර්කය වෙන තැන්වලට හරියනේවා කියන දැන් මේ ගැන සැලකතත් තර්ක වශයෙන් ගත්තා ස්කන්ධ පංචකය නැත්නම් සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි ඒ සංස්කාර ස්වභාවයේ ඉක්මවා පවත්නා වූ නිර්වාණය නිත්‍යයි. ඒක හරියි. මොකද නිවන නිත්‍යයි කියන්නේ නිවනේ ඇතිවීමක් නැතිවීමක් නැතිදක. ඇතිවෙන නැතිවෙන ධර්ම වලටයි අනිත්‍යය තිබෙන්නේ. එහෙම ඇතිවීමක් නැතිවීමක් කියන මේ දෙකට ඇතුළත් නොවන ධර්මයක් වෙතොත් එය නිත්‍යයි කියන්නට ඕන. පංචස්කන්ධය නැත්නම් සංස්කාර ධර්ම දුකයි. යදනිච්ඡං තම් දුක්ඛං. නිර්වාණය දුක නෙමෙයි නිර්වාණය තමයි ඒකාන්ත සත්‍යය. සත්‍ය. පංචස්කන්ධය එහෙම නැත්නම් සංස්කාර ධර්ම අනාත්මයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අසන්නේ ඒ රූපය මමය මගේ කියලා ගැනීම සුදුසුද? නැත්නම් ස්වාමී. ඒ මොකද ඒකේ ආත්ම බවක් නැහැ. තමා වශයෙන් පවත්වත් ඇති බවක් සමාය කියාගත හැකි බවක් එහි නැහැ. ඒ නිසා අනාත්මයි. නිවන පංචස්කන්ධය පංචස්කන්ධය අනාත්මනේ. පංචස්කන්ධය අනිත්‍යයි, පංචස්කන්ධය දුකයි, පංචස්කන්ධය අනාත්මයි. නිර්වාණය නිට්ටයයි, නිර්වාණය සපයි, ඒ නිසා නිර්වාණය ආත්මයිද? අන්න තර්කය කැඩෙන්න. එතන තර්කය ගැලපෙන්නේ නැහැ. නිර්වාණය පිළිබඳව ආත්ම බවක් දක්වන්නේ නැහැ. ඒ මොකද එහෙම දක්වන්නේ නැත්තේ. මේ පංචස්කන්ධෙහි නැති ආත්මයක් නිවැරදි තිබෙන්නට බෑ. දෙන්නට බෑ. දැන් භය තිබෙන්නේ ඒක නෙමෙයි. භය තිබෙන්නේ මේ පංචස්කන්ධයක් ධර්ම අප සැපේ කියා ලබන දේවල් තිබෙනවා. සැප සඳහා කරන දේවල් තිබෙනවා. අපට තිබෙනවා වින්දනයක් රූප දැකලා ඇති කරගන්නා වින්දනය චක්කු සම්පස්සදා වේදනා සෝත සම්පස්සදා වේදනා ධාන සම්පස්සදා වේදනා ජීවහා සම්පස්සදා වේදනා කාය සම්පස්සදා වේදනා මනෝ සම්පස්සදා වේදනා කියන ඇස කන දිව නැහැ ශරීරයේ සිත කියන මේ දොරටු වලින් ගනු ලබන අරමුණු මාර්ගයෙන් අපට ඇතිවන්නා වූ අප සැපයි කියා සැලකන සැප පිට වේදනාවක් තිබෙනවා. සැප වේදනාව වශයෙන් ගන්නවා. ඒ සැප වේදනාවද අපි ලබනවා. ඉතින් ඒ බඳු විඳීමක් නිවනෙහි ඇත්තේම නැහැ. ඒක මොකද නිවනෙහි ස්කන්ධය නැතිනේ. නැති තැන. නෑ. එහෙමනම් මොකටද අපට මේ නිවන කියලා සමහරෙක් හිතන. සමහරෙක් හිතන. නේ? මෙන්න මේම තමයි නිවනෙහි තියෙන වමනා බව. ඕන කරන්නේ මේ නිසයි. නිවනෙහි තියෙන සැපේම ඒ බව සරියුත් හාමුදුරුවෝ දේශනා කළා ඒක තමයි මේ විඳින සැපක් නැති බව ගැනම ඇසූ කල්හි ඒකම තමයි මේ නිවනෙහි යති සැපේ ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා අර නිතරම මරණ කොළවලදී අපට අසන්නට ලැබෙන ගාථාවක් තිබෙනවානේ අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං රූප සමෝ සුඛෝ අනිච්ඡාවත සංඛාර හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා සංස්කාරයෝ ඒකාන්තයෙන්ම අනිත්‍යයි අනිච්ඡාවත සංඛාර උපාද වය ධම්මිනෝ ඇතිවීමක්ද නැතිවීමක්ද කියන මේ ස්වභාවය ඇති ඒවායි ඇතිවීමක් හා නැතිවීමක් තිබෙනවා ඒවා ඒ නිසාම එතන ඇතිව නැතිවන ස්වභාවයෙන් යුක්ත වූෝය. ඔබෙන් උක්කජ්ජිත්වා නිවිද්ධಂತಿ